සාදුනාද පවත්වන්න වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වතුනි බොහෝ දවසක් තිස්සේ සූදානම් වුණු පින්කමක් සම්පූර්ණ කරගන්න පවත්වන්න බලාපොරොත්තු වෙන අවස්ථාව මීට ටික කලකට කලින් කවිබණ දේශනාවක් කළොත් හොඳයි නේද කියන යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ අනුව අපි කල්පනා කරමින් හිටියා හාමුදුරන් වහන්සේ නමක් වැඩම කරගන්න. ඉතින් ඒ අතර තමයි අපිට හදිසියේ නමුත් මේ අවස්ථාව උදා වුණේ අපි බලාපොරොත්තු වෙන ඒ කටයුත්ත ඉෂ්ට කර ගැනීම සඳහා. ඉතින් ඒ අනුව අද දවස වෙන් කරගත්තා මේ ප්‍රදේශයේ වැඩසටහන් කිහිපයක් සිද්ධ වෙන දවසක් නමුත් පුළුවන් නැත්නම් මේ ස්ථානයට සහභාගී වෙලා තියෙනවා පින්කම සම්පූර්ණ කර ගැනීම සඳහා අද දවසේ මේ ස්ථානයට වැඩම කොට වදාළ අතිගෞරවනීය ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරස්ථානයේ වෙනුවෙන් දායක පින්තුන් වෙනුවෙන් පළමු කොට පිළිගන්නවා. උන්වහන්සේ මේ දිනවල වැඩ ඉන්නේ කැල්ගරි ඒහිපස්සිකෝ විහාරස්ථානයේ වස් කාලය සඳහා ලංකාවෙන් උන්වහන්සේ කැල්ගරි පන්සලට වැඩම කළේ. මේ දිනවල වස් සමාදන් වෙලා වැඩ ඉන්නේ. උන්වහන්සේ දොම්පේ ශ්‍රී සාරානන්ද මහපිරිවෙන්පති රාජකීය පඬිත ශාස්ත්‍රපති අවසරයි දික්ඛාපිටියේ සේනානන්ද ගෞරවනීය හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ විහාරස්ථානය වෙනුවෙන් දායක පින්වතුන් වෙනුවෙන් මා ගෞරව නමස්කාර කොට පිළිගන්නවා. අපි සාදුනාද පවත්වමින් උන්වහන්සේ පිළිගනිමු. මෙතැන් සිට මේ ධර්ම දේශනාමය පින්කම සිදු කරන දින හැටියට මම උන්වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා ආම්දුරණේ අද සිංහලෙන් කවි බණ කිව්වට කවිය අහන්න සිංහල නොදන්න අයත් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ට හඬ බොහොම කැමතියි කියලා කිව්වා ඒ නිසා වෙලිනවා so I'm glad to have Victor and Alan here even though you do not understand Sinhala but we are very pleased to have you here. And this is Venerable uh, Senananda, who's visiting Calgary Temple from Sri Lanka these days. So please welcome Bhante Senananda to our temple to conduct this wonderful event for this evening. හතිනලැවෙන කවි පානාතිපාතාවෙරමනී සික්හා පදනං සමාධයාමී අදින්නනාධානාවෙරමනී සික්හා පදනං සමාධයාමී කාමේසු මිච්ඡාචාරාමේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාවීරය මජ්්‍ය පමාදටටානාවරමනී සිසිහා පදනං සමාධයාමී පුරලාදස පාරමිතා ලබලා මිනිසාත් කුලය කරුණාදායාව යොමලා හැමවිට සනසවලා මිහිතලය එදදන්නාදන්නාපි හිටටන්වාදිගවා එයින් ලැබූයේ එලිය දොහොතුන් මුදුන්දී බැබැතිවාදී මම ගොයුම් සා ඔයුන් සමිදුබුදු බලය අනදතිරිදු ආදීමහායතිවරු වනපොතුන් කරයි සවුලෝ සත්වග සැනසුම දුටුවා ඒ උන්දම උදාම තුලින් විනය සුතුර අභිදාම් පීඨයට හදවත නැමේ හැමට කලින් දෙවනුවනමදිමු උත්උන්තම සදහම් හදවති පිපේනා සුවද මලිලින් හදවති පිප සන්සුන් ගමනින් වඩින විටදිකා සිවුරෙන් වහගෙන දෙවුර නිත පිලවනවා සිත සැනසෙනවා දකිනවිටදී සඟයුර සදාලොවට සිත ලබානිවන් සුව දරාන සදහම් පවුර වන්දිමි බැරිින් මම තුන්සිත පහදා උත්තම වූ කහසිවුර උත්තම වූ කහසිවුර පිපිමල් මිනි සැවොම හිමිදිරි උදෑසන ආවිමි බනර කියන්නට අගර සත්සම්මං මුනිරාජස්ස සුනනන්තු සගග මොහදන් ධම්හමස්සවන කාලොලෝ අයයන් භදගතා ධම්දමස්සවන කාලෝ හයං භදගතා ධම්ම සවන කාලෝ අයං භදගතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස යෝමාතරංවා පිතරංවා ජින්ජින්නකං ගගත පහෝ සන්තෝන භරතිී තඟ හරාභව යම පොහොසත් වූයේ ජරා විරාගය ඉක්ම වූ යොහු බව ඇති මව මව පියා හෝ පෝෂණය නොකරයිද එය දෙලොව පිරිහීමට කරුණකි පින්වතුනි अदमे काव्य में धर्म देशनावट मातुका करगते श्रीलंका द्वीप पे तुल सिदोनो එක්තරා අනුවේදනීය කතා පුවතක් උත්සාහවත් අම්මා කෙනෙක් ධෛර්යවත් තාත්තා කෙනෙක් සහ පුංචි පුතත් මේ තුම්පල ජීවත් වෙන්නේ හරිම සතුටින් දිවියට ලැබෙන්නේ වැඩියෙන් කරන කමින් මේ මිනිසුම් හරි බරය මේ දුකුම් පතන් නිවස කොළඹට හරිී තැන තැන තිබේ දුපුම් පතන් සලකුණු නිවසේ මවවිය පුතුතිදෙන දිවී බැබලෙනවා පුන්පෝදා සදසේ කුසුමාවතිී බර උසුලයි මෙමෙම කාලී ගත වෙලා යනකොට පින්ඩතුනි මේ ගෙදර අයගේ ජීවිත අවදානයට ලක්වන එක්තරා සිදුවීමක් සිදු වෙනවා දිවියට ਕਰ ਦਰ අඳුරේගිලුණි මව පුතු දවසක් මෙහෙම මව්පියන්ට ඇති වටිනාම වස්තුව තම දමගන් දරුවන් බව සාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තම සමාමියා මිය පරලොව ගියත් පැතුම් පැතුතා තමයි තම ජීවිතයේ එකම කටම වුණේ ජීවන ගමන කොපමණ දුටකම් කටලවලින් පිරීතිබුණා තම ආදරණීය පුතා හොඳ තැනකට ගෙන ඒම අම්මගේ එකම බලාපොරොත්තු වුණා මේ අම්මා තමන්ගේ පුතාගේ හිත අතගාලා මේ විදිහට ආශිර්වාද කරනවා පියතුම පියගියද නුඹ මට බරක් නැනේ මේ යන ගමලේ දිවී කතරනේ තෙරක් නැනේ වීරිය බලය නිරතුරු ඇති කරන්න සිතේ හොඳ මිනිහෙක් වෙයන් මගේ රරන්තරන් පුතේ ඉපදුනු දාසිටම පුතනුඹ හරි ඉහලයි එනාමුදු පුතුනිනි අද මනුවනුසත් ගුණ පහලයි දරුණු මවවපියන් වත් මරලා බලලයි මගේ පුතු එලෙස නොමවේවා මගේ පැතුමයි නුඹේ සතුට සෑම නුබ මැනිකරවාගේ නුබේ මවට කවදාවත් නොනේ මිනිනි පූත පවට තිරුවන් සරණයි කාලේ ගත කලා යනකොට පින්නතුනි පැතුම් පුංචි පුතා පාසල් යන වයස ලං වුණා. එදා මේ අම්මා කල්පනා කළා තමන් ආපන ශාලාවක් පවත්වාගෙන යන පාසලට තමන්ගේ පුතාව ඇතුළත් කරන්න මොකද තම පුතාගෙන් වෙන් වෙලා ඉන්න එක මොහොතක්වත් මේ අම්මට හිත ඉඩ දුන්නේ නැහැ. දින සති මාස බවට වත් වෙමින් කාලය ගිලී ගියා. දැන් මේ අම්මා තරමක් වයසයි. පැතුම් පුතත් වයසින් මුහුරා ගිහිල්ලා කෙසේ නමුත් මේ කාලය තුළ මෙවැනි දෙයක් සිදු වෙනවා පොඩි කාලේ අම්මා ළඟම දෙවට දෙවට හිටපු මේ පුංචි පුතා වයසින් මුහු පුරා යාම අම්මගෙන් ටිකෙන් ටික ඈත් වෙනවා අම්මගේ දරු සෙනෙහස අපරිමිත වූවක් මේ පුතාගේ මෞසනහස විපරීත වෙනවා. දසමාසයක් අස දරා මේ ලෝකයට මිහි කරපු තමන්ගේ ආදරණීය මෑණියන්ව පිළිකුල් කරනවා. ඒ ආසන්න සිදුවීම කුමක්ම කියලා අපි බලමු පින්වතුනි මව මේ පුතුට සෙනෙහස නොඅඩුව දෙනින්නේ එනා මමට මේ පුතු නැත ලඟවෙලි දින සති මාස අවුරුදු ගෙවිලා යන නොසිතූ දෙයකි මේ නිවසේ සිදුවන්නේ පුතේකුට සරණ අමම්මා බැහැ පාසල් යන්නට කවදත් නුඹ ගැන සිතූ නුබෙදිවුණුව නිති පැතූ ඇයි මේ විදිහට කියන්නන්නේ මගේ ආදර පොඩිපුටු මගේ ආදර පොඩිපුටු එක එක පද පෙළි කියනවා මට හැලි අමමියාලෝ කියනවා වාගේ නුඹ සෝලි වාගේ නුඹ සෝලි නුඹේ දියුණුව පතන්නේ ඒකයි දුක් විඳින්නේ මොනවද පුත ඔය හැටියට නුඹයාලෝ කියන්නේ නුඹයාලෝ කියන්නේ අන්දලු අම්මගේ හැ අඳුරුලු සිරුරේ පැහැ අතින් පස්සි පාසල වෙත අම්මමේ නුබ එනු බැහැ ආවොත් මම යන්නේ නාඩනු පුත නාඩනු මේ දුක බැහැ ඉවසනු නුඹේ කඳුළු දුටුව විටද නොහැක පුතේ වාවනු නොහැක පුතේ වාවනු තමන්ගේ පංගිතා මේ විදිහට ඇත්තුනත් අම්මට ඕන වුණේ සමාජ ඉහළ තලයකට මේ පුතා උසවා තබන්නවන් එම නිසා තමන්ගේ නිවස උකසට කියලා බොහොම දුමුත් මහන්සියෙන් හම්බ කරලා ඉතිරි කරගත් මුදලකින් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ රටකට යවනවා පුතණුවන් අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව සිදු කරගෙන ජීවිතේ විශාල පරිවර්තනයක් ඇති කර ගන්නවා පැතුම් පුතා ටික ටික මවගෙන් ඈතට යනවා අම්මට නිතරම පුතු සිහි වෙනවා ඉගෙනුම ලබමින් දිවියට බෝ जय गता देवी हेम देम दिवी गे वन पूतो सतोटी बोम कादुले बोनवा मव है පින්නතුනේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට විදේශගත වුණු පැතුම් පොඩි පුතා ඉතා සාර්ථකව අධ්‍යාපන කටයුතු නිමා කරලා ඉන් පසුව රැකියාවක් කරන ඔහු යුග දිගට ඇතුළත් දරුවන් දෙදෙනෙකුගේ තාත්ත කෙනෙක් පැතුම් සිය රටට ලස්සන ගයක් හදාගෙන ජීවත් වෙනවා අම්ම ගැන පරම්පරාවේ නෑ ඒත් ඒත් අම්මා පුතා ගැන විපරම්පර කළා පසුව අම්ම දැනගත්තා පුතා සිය රටට සතුටින් ජීවත් වෙන බව දැන් බලමු ඒ මොනවද කරන්න කියලා හැබැයි මේ අම්මට හරියට ඉන්න හින හිනවත් වනක් නැහැ පුතා ආවා के लिए কান্দুল again. උසුමාවසී අම්මා තමන්ගේ පොඩි පුතාව සොයාගෙන ගියා පැතුම් පුතා ජීවත් වෙන්නේ දිව්‍ය විමානයක් වගේ නිවසක මේ නිවසේ පුතා පේන්නේ නැහැ ගෙදර සීනුවනාද කරනවා පොඩි දරුවෝ දෙන්නෙක් කැවිත් දොර විවෘත කරපු ගමන් බය වෙලා නුවගෙන ගිහින් තාත්තා මෙහෙම කියනවා පින්නතුනේ අන්දයි ඇගේ එක හැක් නොමදෙහි කිසියම් වහක් බයහිතෙනවා දැක්කමත් ඇවිදිින් දුදුම්පත් කතකන් නෙකවැරහැලි අඳිනිනියක් කවුරුන් හෝ සොයනියක් දැකකම බයතිපියේ ඇවිල්ලාගිට හිඟනනියක් පුතුන් දෙදෙනා මෙහෙම කියපු ගමන් තාත්තා ගිහින් බලනවා ඔහු ඒව හඳුනා ගත්තා මේ තමන්ගේ අම්ම බව බලමු දැන් මොනවද අම්මට කියන්නේ කියලා කවුරුද ඔබ කවුරුද ඔබ පවසාසන්න අපි අඳුනන්නේ නැහැයි බව දැනගන්න කිසිම දෙයක් නැහැමෙහි ඔබ හට දෙන්න වහා Da. මවහට බැන්නා යලිමේ නොයායුතුයයි පිළිතුරුරුදුන්නා එදා මේ අහිංසකම්මට බනිනවිට මුකුතුම නොකියා තම පුතාගේ දියුණුව දැකලා සතුටු වෙලා ඒ අසරණ අම්මා පින්වතුනි ඉදානී මිය පාරලව ගියත් නුඹේ පියා පුතුගේ දී පුරමින් හදදායා පුතුමාව හාටර බානින විටදිරි හිඟාරනියකං කියා මේ අකුපිල වෙත ගියා අවුරුදු ගණනාවක් තිස්සේ බලන් හිටියේ තම පුතා දැක ගන්න ඒ අවස්ථාව උදා වුණත් ඔහු තමන් අම්මට ආදරයෙන් සැලසුවේ නෑ ඒ වෙනුවට අහන්ට ලැබුණේ ඇයට බැනුම් පද කෙසේ නමුත් පින්නතුනේ මින් පස්සේ කාලේ ගෙවී ගියා මවගේ ජීවිතය අවසානයේ ළඟා වුණා හැකි හැම විටම පුතු යහමග වෙත मान पूरा ले मट මේ විදිහට පුතුන් වෙනුවෙන් දහදහත්වින්ද ආදරණීය අම්මා මිය පරලොව යනවා මැරෙන්න පෙර අසල්වැසියෙකුගේ අතට පුංචි ලිපියක් දීලා තිබුණා පැතුම් පුතාට දෙන්න කියලා අපි බලමු මේ ලිපිය මොනවද ලියලා තියෙන්නේ කියලා නුඹ ගැන හද තුලසේනිහාස නිතිතිපුුණාතන්මට නැහැලංවුණේ කවදාවත් මගේදී අනේ පුතේ මංමෙලොමින් සමගත් දවසට ගරුකර පං එක මොහොතක් මගේ මාලමිනියට කුඩාකාලෙ අනතුරකින් නුබේඇහැෙදා අහිහි වුණා මංහෙඩුවා නුබවතාතින් බදා වවන්නේ කොහොමද නුඹ අන්දයෙක්ලු එදා රැකගත්තා නුඹ පුතේ මගේ ඇහැ පුදා මංමගැන සිනිහාසක් පුතේ හදතුල නැන්ද මතකයි එදා නුඹ කෙරුවා මට සන්ද මගේ මල කාදට රියනාකංවන් කොහෙවත්නෙන්ද පුතයේ ගානින් විවිගුණාලා මෙමුද ඉපදුණු දවසේ මට මහා සසුටකි දැනුනේ නුඹගේ ඇසස් දෙකිනි මට ලෝ එනාමුත් සිහින ඉතු කර ගණනන්නට බැහැනි මාවල දමා පං තාත්තගේ මලන සිරිමහා බෝසබිදු රන්වලි සෑකිරණයි දලදා මෙබෙවුරේ රැසස් වෙහෙරි මිනී කිරණයි රටදැය රකින දෙවිවරුණගේ රැක වරණයි මගේ පොඩි පුතුට සම්මා සම්බුදු සරණයි මේ විදිහට අම්ම පුතාගෙන් ඉල්ලීමක් කරනවා පුතාට ආශිර්වාද කරලා ඒ ලියුම තිබුණේ අජාසත් කුමරුට තම පියාව දසවසදී මැරුවා පසුව සැනසෙන්න බැරි වුණා නේද එම නිසා මේ පුතාට දුක් වන්නට සිද්ධ වුණා පින්වතුනි නුබේ ගතේ රුසිරු නැතැයි පිළිකුල් කෙරුවාට යහගුණ ඉවතලා දුර්ගුණ හද තුළ දැරුවාට අමතක වෙලවාගේ මම අමතක කෙරුවාට අම්මේ ළඟයි මම වසවත් මරුවාට පවිටු ඇසුර හින්දා මම දුරස් මුණා එනාමුත් හැමවිටම යහමග පෙනෙන්නවා අද හදවතට මවකගේ අගයද පෙනෙන්නවා ගත්තා කොත්තේ පුතුන් වෙහෙස වී සෙව්වත් නිතිී දනය කඳුලක් නැගෙන්නේ අම්මා මලදිනය අද දැනෙනවා අම්මේ නුඹේ මවවෝ ඉදා බතකං නොකා මාවෙනුවෙන් දිවිය ගත කළ නමුත් මං නුබ හට ලඟ නොවිය අද දැනෙනවා මගේ අම්මා මගේ ඇති සවිය අමමේ අනේ නුඹ සිටියොත් මට ඇතිය සංසාරයේ සැරී සරණ විස් වෙලා පිමිම්මේ දරුවන් වදා යහමඟ වෙත ගෙනවිත් නුඹ දැන්මේ මෙත් කරුණා ගුණ හද තුල තිබුණාගෙම්මේ නුබට දුන්න දුකුගිල්න්නට සමාවෙන්න අම්මේ පින්නතුනේ දෙමවපියන්ගේ ගුණ සමුදාය සිතා කියාලියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. හරියට මහා සාගරය වගේ. එම නිසා අපමණ ගුණය අනුයමින් දෙමව්පියන්ට සලකන්න ගරු කරන්න අප්‍රමාදීව අදිෂ්ඨාන කරගත යුතුයි. පසුතැවිලි නොවන්නට කටයුතු කළ යුතු නැත කියන වදන නිතර බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. පැල්පත වුව එලිය කලා සුරපුර රාජදහන දුටුවාදිවිය දිවියෙන් ඔබගේ සම්පත් පිරිමාන ඔබේ ආදරය තිසාන මගේ දිවිය එළිය කළා අම්මානං පාන අඳුරුරැයේ එළියගෙනෙන සඳ එළියයි අම්මා මදදානී සෙව සාදන තුරුලිය ගොමු අමම්මා මල්ලයායි සුවද හමන මල්සම්පත අමම්මා සංසාරී දකින එකම රුවපින් බාර අම්වා පෙමිමාසුර තල්බාස කියමින් පෙම්මා නම්නමාමා යහගති ගුණයට නම්මා වෙමිමාමට ඔබේ ගුණයන් සිහිවෙම්වා අම්මාමාගේ වේ මගේ දිවිය සාරුකරන්ට යසයි සූරුරු සෝයා දුටුවානීති වෙහේසනවා දිවරෑ හැගුණ කියන්ට ඔබි එක කාවියකින් ගායයා නිවනින් නිවේවාමතුමාගේ රත්රතරං පියා مہو پی